පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ආ. එහෙනම් අපි පටන් ගමුද? ආ හොඳයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි නලින්. පෙරවන් සරණයි ප්‍රවත් එහෙම අපි ආරම්භයක්. පෙරවන් සරණයි ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද කල්‍යාණ මිත්‍රයන්ගෙන්ද අවසරයි විසුද්ධි මාර්ගයේ අසුරෙන් මුලපටන් විස්තර විවරණය කරමින් නිවන් මඟ කියා දෙන උතුම් දහම් කතිකාවත අමතපදන් දේශනා මාලාවේ 39 වන දේශනාව වශයෙන් යෝගී චරිත හඳුනා ගැනීමේ තුන්වන දේශනාව ආරම්භ කරන්නයි මේ සීලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අද දිනේදීත් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් සදහම් දේශනා පැවැත්වීම සඳහා මෙම විද්‍යුත් දම් සභා මණ්ඩපයට වැඩම කොට සිටින මහා විහාර වංශාලංකාර පරිප්ති විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝසෝබන රාමඤ්ඤ වංශ ප්‍රදීප ධර්ම ශාස්ත්‍ර සිරෝමණී ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියන්න අවසරයි අතිපූජනීය මහවඥාලාලෝක ස්වාමින් වහන්සේව අප සියලු දෙනා වෙනුවෙන්ම පාද නමස්කාර පූර්වකව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම මෙතෙන් පටන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් සදහම් දේශනේ පවත්වන මෙන් ස්වාමීන් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කොට සිටිනවා.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 දැන් අපි අද දවසේ මේ දේශනය ආරම්භ කරන්නට මත්තෙන් අපි දැන්ට මේ පවත්වාගෙන අප දේශනා මාලාවේ අපිට පසුගිය දවස්වල පසුගිය සතියේ අපිට අතරම දේශනාව සිදු කරන්න බැරි වුණා යම් යම් මේ අසනීප ආබාධ කටයුතු කිහිපයක් නිසා වෙන්. ඒ නිසා අපි දැන් අපේ සහ සම්බන්ධන පිරිසට අපි මතක් කර සිටින්නේ මේ වැඩසටහන අකණ්ඩ භාවය අපි රැක ගන්න උත්සාහ කරනවා සමහර වෙලාවට අතරනදදී යම් යම් කරදර නිසා තමයි වැළැක්වීමක් සිදු වෙනවා නම් සිදු වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අපිට මධ්‍යස්ත වෙන්න කියන ආරාධනය හැමෝටම අපි සිදු කරනවා. ඉතින් පසුගිය දිනවල යම් යම් ආබාධ තත්ත්වයන් නිසා ඉතින් මේ වැඩ කටයුතු වලදී අපිට බුදපදා උපරා සමහර අයත් ඉතින් ඒ කටයුතුත් අපිට සමහර ඖෂධ හොයාගැනීමේදී යම් යම් ගැටලු තිබුණා සමහර ඖෂධ ලංකාවේ නැහැ කියලාත් ඉතින් සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ කටයුතු වලට උදව් කරපු අයටත් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරන වැඩසටහන පටන් ගන්නමත් වෙන. ඒ නිසා අපි වැඩසටහනේ අඛණ්ඩ භාවය අපි රැක ගන්න උත්සාහ කරනවා. ඉතින් කොහොම නමුත් වැඩසටහන සමග අඛණ්ඩව රැඳෙන්න කියන ආරාධනය හැමෝටම අපි මේ මොහොතේදී සිදු කරනවා. අපි උත්සාහ කරනවා මේ කොහොම හරි අඛණ්ඩව විශේෂ මාර්ගයේ අවසන් වීම දක්වා සිදු කරන්නට. අපි සාකච්ඡා කරමින් ඉන්නේ විශේෂ මාර්ගයේ කම්මට්ටහන ගහන නිදේශය කොහොමද කර්මස්ථානයක් ගන්නා යෝගාවචරයේ තමන්ගේ කර්මස්ථානය ගැනීමේදී పూర్වී සලකා බැලිය යුතු කරුණු ඒ වගේම කර්මස්ථාන දායක ආචාර්යයන් වහන්සේ නම මේ යම් යෝගියෙකුට කමඨහනක් දෙනකොට పూర్වී සලකා බැලිය යුතු කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා වෙන කොටස. ඉතින් මේ කොටසේ අපි පසුගිය සති දෙකක් වැඩසටහන් දෙකක් අපි සාකච්ඡා කරන් තියදුනා. කමඨහනක් ගන්න යෝගාවචරයෙක් කමඨහනක් ගන්න යෝගියෙක් එක්තරා විදිහකට මේ යෝගියාගේ චරිතය හඳුනාගද්දී මොනවද සලකා බලන්න ඕනේ කරුණු පිළිබඳව. ඒ යන යෝගී චරිත හඳුනා ගැනීම චර්යා වර්ණනාව කියන කොටස තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් අපි දන්නවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් එහෙම නැත්නම් කම්මට්ටාන දායක ආචාර්යයන් වහන්සේ නමක් වෙත යම් ශිෂ්‍යෙක් ආවොත් කමටහනක් ගන්න යෝගියෙක් ආවොත් මේ යෝගියාට සුදුසු කමසහනක් බලලා දෙනකොට ඒ යෝගියාගේ චරිත ලක්ෂණ සමහර වෙලාවට අපිට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි ਸਰවාකාරයෙන් දන්නේ Taman වෙත එන කෙනාට සුදුසුම කමතහන දීලා ඊටාම ඉක්මනට නිවන කරා ළඟා කරවන්න. නමුත් අද වර්තමානයේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන ඇති නිසා බුද්ධ වචනය තමයි අපි සුජීවත්ව සිටින බව සලකාගෙන ඒ බුද්ධ වචනයට අනුකූලව තමයි යම් කෙනෙකුට කමතහනක් දෙනකොට දෙන්න වෙන්නේ. එතකොට කමඨහනක් ගන්න කෙනෙකුත් ඒ බුද්ධ වචනයට අනුකූලව තමයි තමන්ගේ කමඨහන සලකා ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් තමන් කමඨහනක් ගන්න මොහොතකදී ඒ කමඨහනක් ගන්න සලකා බැලිය යුතු කරුණවලදී අපිට මේ චරිත හඳුනා ගැනීම කියන එක හරි වැදගත්. ගොඩක් දිනෙක බොහෝ දිනෙක අපි වෙත ඇවිල්ලා අහන ප්‍රශ්නෙන් තමයි ස්වාමීනි මම භාවනාව ආරම්භ කරන්නේ මොන භාවනාවෙන්ද? මම ඉස්සල්ලා බුදුගුණ වඩන්න ඕනද? ඉස්සල්ලා මෛත්‍රිය වඩන්න ඕනද? නැත්නම් ආනාපාන සතියද මට ගැලපෙන්නේ කියන ප්‍රශ්නේ. මේක තීරණය වෙන්න බොහෝ වෙලාවට බලපාන ප්‍රධාන සාධකයේ වෙන්නේ ඒ චරිත ලක්ෂණ මොනවද කියන එක. ඒ නිසා අපිට මේ තම තමන්ට තම තමන්ගේ චරිත ලක්ෂණ හඳුනා ගන්න එකත් වැදගත්. ඉතින් ඒ නිසා චරිත ලක්ෂණ හඳුනා ගැනීම සඳහා වන වැදගත් කරුණු කාරණා ටිකක් තමයි මේ චරිත වර්ණනාවේදී සාකච්ඡා කරන්නේ. දැන් අපි විශේෂ මාර්ගයේ අවසන් උනේ මේ චරිත හඳුනා ගැනීම පිළිබඳව චරිත නිදාන කියන කොටස තමයි පසුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කරන් තියදුනේ. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම්පන වුත්තං කතංච ජානිකබ්බං අයම් පුද්ගලෝ රාගචරිතෝති ආදී తත්‍රා යන්නයෝ කියන මෙන්න මෙතන ඉඳලා. උතර බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මේ චරිත පිළිබඳ විග්‍රහය සිදු කරලා චරිත හඳුන්වලා දීලා රාගචරිත ආදී චරිත හයක් අපිට හඳුන්වලා දීලා එතන සඳහන් කරනවා කතංච ඥානිතබ්බං අයම් පුද්ගලෝ රාගචරිතෝ මේ පුද්ගලයා රාග චරිතයේද එහෙම නැත්නම් ද්වේෂ චරිතයක්ද එහෙම නැත්නම් මෝහ චරිතයක්ද මේ අනාදී වශයෙන් චරිතය හඳුනා ගනිද්දී කොහොමද හඳුනාගන්නේ මොනවද ඒ සඳහා වැදගත් කරන කරුණු කාරණා ටික කියලා සාකච්ඡා කරනවා ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ චරිත හඳුනා ගැනීම සඳහා අපට වැදගත් කරන කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එයන අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා චරිත හයක් පිළිබඳව රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධ චරිත, විතර්ක චරිත කියන චරිත හය. ඒතර අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ එකිනෙක චරිත හඳුනා ගන්න අපට වැදගත් වෙන කරුණු කාරණා මොනවද කියලා. ඒතර චරිත හඳුනා ගැනීමෙන් ණය මේ චරිත හඳුනා ගන්න අදාළ වෙන ප්‍රධාන කරුණු කාරණා මොනවද කියන එක අපිට ගාතහවකින් දක්වනවා. ඉරියාපතතෝ කිච්ඡා භෝජනා දස්සනාදිතෝ ධම්මප්පවතිතෝ චේව චරියා යෝගී භවයේ ඉරියාපතතෝ ඉරියාපත වශයෙන් එකිනෙක පුද්ගලයාගේ ඉරියව් වශයෙන් අපිට චරිත හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කිච්ඡා එකිනෙක කෘත්‍යයන් වැඩ කටයුතු කරන ආකාරය අනුව අපිට චරිත හඳුනා ගන්න පුළුවන්. භෝජනා දස්සනාදිතෝ භෝජන එක්නෙක් පුද්ගලයාගේ වැළඳීමේ ආකාරයන් වශයෙන් ආහාර ගැනීමේ ක්‍රමයේ වශයෙන් අපිට චරිත හඳුනගන්න පුළුවන්. දර්ශනාදිතෝ එක්නෙක පුද්ගලයාගේ දර්ශන වශයෙන් දැකීම වශයෙන් අපිට චරිත හඳුනගන්න පුළුවන්. ඒ වගේම ධම්මප්පවතිතෝ ධර්ම ප්‍රවෘත්ති වශයෙන් එක්නෙක් ධර්ම එකිනෙක පුද්ගලයා කෙරෙහි विद्यमान වන ආකාරයන් අනුව අපිට චරිත හඳුනගන්න පුළුවන්. ඒ අතුව චරිත හඳුනාගැනීමේ ආකාර කිහිපයක් අපිට දක්වනවා. ඉරියාපතතෝ ඉරියව් වශයෙන් චරිත හඳුනා ගන්න පුළුවන්. කිච්ච කෘත්‍ය වශයෙන් චරිත හඳුනා ගන්න පුළුවන්. භෝජන වැළඳීම් ආකාර වශයෙන් භෝජන ආකාර වශයෙන් දානේ චරිත හඳුනා ගන්න පුළුවන්. දර්ශනාදිතෝ දර්ශනාදී වශයෙන් චරිත හඳුනා ගන්න පුළුවන්. ධම්මප්පවතිතෝ ධර්ම ප්‍රවෘත්ති වශයෙන් චරිත හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ හඳුනා ගැනීම අපිට බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ දක්වන්නේ උන්වහන්සේගේ හුදු මනසට ආපු මනස් ඝාතයක් එහෙම නැත්නම් මනස්කල්පිතයක් කියලා සමහර කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් අපිට විසුද්ධි මාර්ගයේදී මේ එකිනෙක කරුණු කාරණා දක්වන්න උන්වහන්සේ සමහර තැන්වලදී නිදර්ශනාදියත් ඉදිරිපත් කරනවා පෙළ දේශනාවෙන් කොහොමද මේක අපිට හඳුනාගත හැක්කේ කියලා. ඒ නිසා මෙතනදී අපි දැනගත යුතු දේ තමයි මේක මේ චරිත හඳුනා ගැනීමේ මේ කියන ක්‍රමවේදයන් ටික එක්තරා විදිහකට සරාකාරයෙන්ම මේ විදිහටම ඉන්න පුද්ගලයෙක් කියලා අපිට හඳුනගන්න බෑ. එකිනෙක පුද්ගලයන්ට පොදු ලක්ෂණ වශයෙන් තමයි මේ හඳුනා ගැනීම තියෙන්නේ. එකිනෙක පුද්ගලයන්ට පොදුවේ මේ බඳු ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ පොදුවේ හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ අනුව අපි අඳුර ගන්නවා මෙන්න සාමාන්‍ය පුද්ගලයා මෙන්න මේ විදිහටයි. හැබැයි ඒ ලක්ෂණ තියෙන කෙනා අනිවාර්යයෙන්ම එහෙම චරිතයක්ම කියලා අපිට කියන්න බෑ. දැන් අපි ගත්තොත් රාග චරිතයගේ ඉරියව් වශයෙන් අපි හඳුන ගන්නවා රාග චරිතයගේ ඉරියව් මෙන්න මේ විදිහටයි කියලා. ඒත් රාග චරිතයේ ඉරියව් මේ විදිහට කිව්වහම ඒ ඉරියව් තියෙන හැමෝම රාග චරිතයක් විතරයිම කියන හුදු ඒ ඒකාන්ත නිෂ්ඨාවකට අපිට එන්න බෑ. නමුත් එක්තරා සාමාන්‍ය අවබෝධයකට අපිට ඇති කරගන්න පුළුවන් මෙන්න මේ චරිත හඳුනා ගැනීමට. ඉතින් ඒ නිසා මේ චරිත හඳුනා ගැනීමේ ණය ක්‍රම ටික මේ අදාළ ආකාරයන් ටික අපිට මේ විදිහට වැදගත් වෙනවා අපි සාකච්ඡා කළ යුතුයි කොහොමද අපි මේ චරිත හඳුනාගන්නේ කියන කාරණය. ඒ අනුව පළවෙනි කාරණය අපි චරිත හඳුනාගැනීමේ පළවෙනි ණය ක්‍රමය ඉරියව් පැවැතීම වශයෙන් අපි චරිත හඳුනාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කොහොමද ඉරියව් පැවතීම් වශයෙන් අපි චරිතයක් හඳුනගන්නේ? දැන් මේක අපිට ආකාර කීපයකට බෙදනවා. තත්ත ඉරියාපතතෝති රාග චරිතෝ හිප්පකති ගමනේන ගච්ඡන්තෝ චාතුරියේන ගච්ඡති. සනිකම්පාදන්නික්කපති සමන්නික්කපති සමන් උද්ධරති උක්කුටි කංචස්ස පදං හෝති. මෙන්න මේ විදිහට අපිට රාග චරිතයාගේ ගමන ආකාරය අපිට බුදුගොස් ස්වාමීන් වහන්සේ දක්වනවා. එතකොට අපිට රාග චරිතය හඳුනගන්න ගියාම මෙන්න මේ රාග චරිතයේ ගමන ආකාරය අපිට වැදගත් වෙනවා. එනිසා රාග චරිතයේ ගමනාකාරය දක්වනවා, දෝෂ චරිතයේ ගමනාකාරය දක්වනවා, මෝහ චරිතයේ ගමනාකාරය දක්වනවා. එහෙමනම් එකිනෙකනා ඇවිදින ආකාරය, ගමන් කරන ආකාරය අනුවත් අපිට යම් අදහසක් අරගන්න පුළුවන් චරිතය පිළිබඳව. මෙන්න අපිට කියනවා රාග චරිතය රාග චරිතෝහි ප්‍රකති ගමනේන ගච්ඡන්තෝ චාතුරියේන ගච්ඡති. ප්‍රකෘති ගමනෙන් යනකොට චතුර භාවයෙන් යනවා. චතුර භාවයෙන් යනවා කියන වචනය පැහැදිලි කරන්න ගියාම අපිට කියනවා චතුර භාවයෙන් යේ ලීලායින් යේයි ෂේ කියලා කියනවා. හරි. විශේෂ මාර්ග සම්නේ කරකම් භාෂන්නේ කියන ලීලාවෙන් යනවා කියලා. ඒ කියන්නේ එක්තරා විදිහකට මේ රාග චරිතයගේ ගමන දැන් අපි කියන්නේ ටිකක් නැලවෙමින් යනවා කියලා කියන්නේ. ටිකක් ලාලිත්‍ය ගමනක් තියෙනවා. යම්කිසි ලාලිත්‍ය ගමනක් ප්‍රකට වෙනවා මේ රාග චරිතයගේ. එතකොට අපි එකිනෙක පුද්ගලයෝ මේවා සාමාන්‍ය සමහර වෙලාවට අපි සමාජ විද්‍යාත්මක වශයෙන් අපිට බලන්න සිද්ධ වෙන කරුණු කාරණාත් වෙන සමාජයේ දිහා මිනිස්සුගේ හැසිරීම දිහා බලාගෙන ඉන්නකොට මිනිස්සුගේ හැසිරීම තුළ අපිට සමහර වෙලාවට ප්‍රකට වෙනවා මේ කරුණු කාරණා. ඒතර අපිට පේනවා සමහර වෙලාවට මෙන්න යම් පුද්ගලයෙක් ඉන්නවා ඔහු බොහෝම ලාලිත්‍යයෙන් යුතුව තමයි පියවර පවමින් ගමන් ගමන් කරන්නේ. සමහර කෙනෙක් ඉන්නවා නිතරම යනකොට බොහොම දුව දුව එහාට මෙහාට හදිස්සියෙන් ගමන් යනවා. මේ විදිහට නොඑක් නොඑක් පුද්ගල සමාජයේ අපි නිකන් සාමාන්‍ය මිනිසුන් වැඩිපුර ගැවසෙන නගරයක වාගේ ගිහිල්ලා අපි පැත්තකට වෙලා විවේකීව නිකන් බලාගෙන හිටියොත් මිනිස්සු කීප දෙනෙක් එහෙම යන හැටි ගමන් කරන හැටි අපිට මේ නොඑක් නොඑක් විපර්යාසයන් නොඑක් නොඑක් වෙනස්කම් අපිට හඳුනගන්න හරිම පහසුයි. ඉතින් අපි සාමාන්‍ය දැන් ආරණ්‍ය සේනාසනය කියනකොට අපි අසුරු කරන භික්ෂුන් වහන්සේලා අපි අධ්‍යයනය කරනකොට අපිට බලන්න පුළුවන් එකිනෙකාගේ චරිත භාවය. ඒතර සමහර කෙනෙක් කියන බොහොම ලාලිත්‍ය ගමනෙන් බොහොම හිමින් ගමන් කරනවා. ඉතින් කියනවා සෙමෙන් සමෝපාතබෙන් යනවා කියලා. ඒ කියන්නේ ඒක සඳහන් කරනවා සනිකම් පාදන්නේ කිපති සමන්නේ කිපති. සනිකම් කියලා කියන්නේ බොහොම හිමින් තමයි පියවර තියන්නේ. හදිස්සි වෙන්නේ නැහැ. හදිස්සි වෙන්නේ නැතුව බොහොම හිමින් පියවර තියමින් යනවා. ශනෝ පියවර තියනවා කියන්නේ හැම පියවරක්ම එක විදිහට. හැම පියවර තැබීමක්ම සමාන පාතරයක් ඇතුළු සමාන විදිහට තියෙමින් බොහොම පිළිවෙලට පියවර නගනවා. අන්න ඒ පියවර නගන පුද්ගලයා බොහෝ සෙයින් රාග චරිතයක් කියන එක අපිට මේ විසුද්ධි මාර්ගයේ දක්වන්නේ. ඒක කියනවා සමන් නික්කිපති සමන් උද්ධරති. පාදය පියවර උදුරන කොටත් සමාව තමයි උදුරන්නේ. කියන්නේ සමව උදුරනවා කියන එක අදහස් කරන්නේ මේ බොහොම එක පිළිවෙලකට පියවර තියනවා එක පිළිවෙලකට ඒ පියවර නගා ගන්නවා ඉදිරියට පියවර ගන්නවා. එතකොට මේ කරුණාකාරණා බොහොම එක සමාන විදිහකට පියවර තියනවා. පියවර ගන්නවා. ඒ වගේම කියනවා උක්කුටිකං චස පදං හෝති. ඔහුගේ පා උක්කුටික වෙනවා කියලා කියනවා. උක්කුටික වෙනවා කියන පදේ අදහස් කරනවා කුටිකාන්ති අසම් මජ්ජං කියලා. පාදයේ මැද බිම හිටිනේ. බිම පිහිටනවා අඩුයි කියලා කියනවා. ඒතර උක්කු ටිකයි කියලා කියන්නේ එකයි. සමහර වෙලාවට පියවර තියනකොට පියවර මේ කකුලේ ඉදිරි කොටසෙන් තමයි බිම පිහිටන්නේ. එතකොට මෙහෙම සම්පූර්ණ පියවර එකපාර බිම හිටින්නේ නැහැ. ඉදිරි කොටසෙන් තමයි බිම පිහිටන්නේ. එහෙම නැත්නම් යට කොටසෙන් තමයි බිම පිහිටන්නේ. එතකොට මැද බිම පිහිටනවා අඩුයි. ඒතර බොහෝම පිළිවෙලට ගමන් කරනකොට මෙහිම පියවර මේ ඉදිරි කොටසෙන් බිම තියමින් බොහොම පිළිවෙලට පියවර තියමින් යනවා නම් අන්න ඒ පියවර තියෙන පුද්ගලයා එක්තරා විදිහට ලාලිත්‍යයෙන් ගමන් කරනවා. දැන් ඔය ලාලිත්‍යයෙන් ගමන් කිරීම කියන එක අපිට සමහර වෙලාවට නොඑක් නොඑක් විදිහට දකින්න පුළුවන් ඔය යම් යම් සංදර්ශන ආදීදී යම් යම් සම්දර්ශන ආදීදී ඒ සම්දර්ශන පවත්වන අය බොහොම සමහර වෙලාවට මේ එක එක ක්‍රමවලට පියවර තබමින් යනවා දැකලා ඇති මම හිතන්නේ. ඒතර මේ ඒක විශේෂ අවස්ථාවකදී එහෙම දැන් මේ සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය ජීවිතයේදී සමහර කෙනෙක් ඉන්නවා මේ පියවර තැබීම මේ විදිහට බොහොම පිළිවෙලකට ලාලිත්‍යන යුතු පියවර තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා බොහෝ සෙයින් රාග චරිතයක කියලා අපට සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා දෝෂ චරිතය පිළිබඳව කොහොමද ද්වේෂ චරිතයේ ගමන් කිරීම කොහොමද කියනවා දෝෂ චරිතෝ පාදග්ගේහි කනන්තෝ විය ගච්ඡති පාදය අගින් හරියට නිකන් බිම හාරනවා වගේ යනවා කියලා කියනවා හරි හරියට නිකන් පොළොව හාරනවා වගේ යනවා දැන් දැන් අපි සඳහන් කරේ රාග චරිතයේ පියවර තියෙනකොට මේ පියවර ඉදිරියෙන් හෝ පිටිපස්සේ බොහොම පිළිවෙලක තියෙනවා. නමුත් දෝෂ චරිතය කියන කෙනා පියවර තියෙනකොට මෙහෙම මේක හාරගෙන යනවා. හරි. මෙහෙම කකුල තියාගෙන බොහොම සමහරලාට වැලි ටික විසිරුවගෙන හාරගෙන වාගේ යනවා. හරි. එතකොට එතනදි කියනවා සහසා පාදන්නේ කිපති සහසෞද්ධරති. බොහොම ඉක්මනට පියවර තැබීම සිදු කරනවා. බොහොම ඉක්මනට හදිස්සිය තමයි පියවර තැබීම සිදු කරන්නේ. ඒතර සහසා ඒ වගේම අනුකඩ්ඩිතං චස්ස පදං හෝති. ඔහුගේ පාද අනුකඩ්ඩිතං කියලා කියනවා. අනුකඩ්ඩිතං කියන වචනේ පැහැදිලි කරනවා පාද නික්කේප සමයේ කද්දන්තෝ විය පාදන් නික්කේපති. එතකොට පාද බිය බිම තියනකොට ඒ බිම තියන පාදය නිකන් ඇදගෙන යනවා වගේ බිම දිකට ඇදගෙන යනවා වගේ බිම තියෙනවා. එතකොට අර පොළොවත් හැරීගෙන යනවා කියලා කිව්වේ ඒකයි. බිම ඇදගෙන යනවා වගේ තියෙනවා. ඒ වගේම එතනද කියනවා සහසා උද්දරති වහා පියවර ඔසව ගන්නවා. එතකොට බිම තියනකොට නිකන් බිම හාරගෙන වාගේ ඇදගෙන වාගේ යනවා. ඒ වගේම වහා පියවර ඔසව ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට යනවා ද්වේෂ චරිතය. එයාට කියනවා ඒ නිසා මේ මේ ලක්ෂණය බොහෝ සෙයින් තියෙන්නේ දෝෂ පෙරිතයට කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ලක්ෂණේ තියෙන කෙනා 100%ක්ම ද්වේෂ චරිතයක් කියලා කියන එකක් නෙමෙයි කියන්නේ. සහ හැම දෝෂ චරිතයක්ම අනිවාර්යෙන් මේ විදිහටයි කියන එකක් නෙමෙයි. මේ බොහෝ සෙයින් මේ චරිතවත් පුද්ගලයාගේ ලක්ෂණ පිළිබඳව තමයි අපිට සඳහන් කිරීමක් තියෙන්නේ. එතකොට දෝෂ චරිතය නිසා හරි ඉක්මනට පියවර ගමන් කරන කෙනෙක්. ඊට පස්සේ මෝහ චරිත පුද්ගලයා පිළිබඳව සඳහන් කරනවා මෝහ චරිතයා සඳහන් කරනවා මෝහ චරිතෝ පරිව්‍යාකූලාය ගතියා ගච්ඡති. හාත් පස්සින් නිකන් පිළිවෙලක් නැහැ. දැන් රාග චරිත පුද්ගලයා බොහොම පිළිවෙලට පියවර තියතිය යනවා. දෝෂ චරිත පුද්ගලයා බොහොම ඉක්මනට පියවර තියතිය යනවා. මෝහ චරිත පුද්ගලයාට කිසි පිළිවෙලක් නැහැ. එක එක තැන්වල එක එක විදිහට පියවර තියතිය. හරියට නිකන් කියනවා ඒක සඳහන් කරනවා චම්බිතෝ විය චම්බිතෝ විය පාදන්නේ කිපතේ චම්බිතෝ විය උද්දරති. හරියට තැති ගරගනවා වගේ. දැන් තැතිගත්තු අය අපිට බලන්න පුළුවන් දැන් ඔය සමහර දැන් පොඩි පොඩි සත්තු දැන් මූ වාගේ සත්තු බොහොම බියෙන් තැති අරගෙන ඉන්නේ. එතකොට රිලව්වන් තැති අරගෙන ඉන්න අවස්ථාවන් අපි දකිනවා. ඒ තැත්කතාවයකින් නෙමෙයි ඉන්නේ. චිත ඒකාග්‍රතාවයෙන් තොරද බොහොම කලබල වෙලා තමයි ඉන්නේ. ඒ නිසා මේ මෝහචරිත පුද්ගලයාගේ පියවර තැබීමක් ගමනක් නිකන් කලබල වෙච්ච ගමනක් කියලා කියනවා. උන්වහන්සේ ඔහු කලබල වෙලා තමයි පියවර තැබීම සිදු කරන්නේ නිකන් තැටිගත්තු කෙනෙක් වාගේ පියවර තියනවා. ඒ වගේම කියනවා සහසා අනුපීලිතං චස්ස පදං හෝති. එතන සඳහන් කරනවා බොහොම හදිස්සියෙන් ඒ වගේම සහසා අනුපීලිතං කියන වචනේ පැහැදිලි කරන විලිපුන්හා අක්පල්ලෙන් වහාම එළඹෙයි කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයාත් ගමන් කරනකොට ගොඩක් වෙලාවට මේ අක්පල්ල කියලා කියන්නේ පාදයේ අග කියලා කියන්නේ විලුඹ කියලා කියන්නේ පාදයේ මුල කියන්නේ මේ පාදයේ මුලින් හෝ අගින් හෝ පියවර තියන්නේ නමුත් රාග චරිතය මේක බොහොම පිළිවෙලින් ලාලිත්යෙන් යුතු පියවර තියෙනවා මේ මෝහ චරිත පුද්ගලයා සඳහන් කරනවා හරි ඉක්මනට මේ විලුඹෙන් හරි ඉදිරියෙන් හරි පා තියෙනවා. එහෙම තිබ්බහම ඌගේ පියවර තැබීම බලානින් පුද්ගලයෙකුට ඒක පිළිවෙලක් පේන්නේ ඒක බොහොම අවුල් වූ ස්වභාවයක් තියෙනවා. අන්න එහෙම කෙනෙක් නම් ඒ පුද්ගලයා බොහෝසෙයින් මෝහ චරිතයක කියලා සඳහන් කරනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට මේ චරිතවත් චරිතවල එකිනෙක චරිතී ගමන ආකාරයෙන් අපිට දක්වනවා. ඉතින් මේ දක්වලා මීට අදාළව බුදුගෝ ස්වාමීන් වහන්සේ අපිට පෙළ දේශනාවක උදාහරණයක් දක්වනවා. පෙළ දේශනාවක උදාහරණයක් දක්වා දක්වමින් කියනවා මේ මාගන්ධීය සූත්‍රය මාගන්ධීය සූත්‍රය අපේ මේ පිනොතට මතක ඇති සමහර වෙලාවට මාගන්ධීය බැමිණි මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියාම බුදුරජාණන් වහන්සේ කලින් දැකලා මාගන්ධීය බැමිණි මාගන්ධීය කුමාරිකාවට වඩාත් සුදුසු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ ස්වයි පුරුෂික කියලා ඒ කරගෙන එනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට. ඒකෝර භාග්‍යතුන් වහන්සේ මේ මොහොතේදී නික්මිලා නමුත් තමන් වහන්සේගේ පියවර ස්ථාන තියලා තියෙනවා. ඒ පියවර ස්ථාන දැකලා මාගන්දී බ්‍රාහ්මණතුමා කරන ගාථාරත්වයක් මෙතන සඳහන් කරනවා. රත්තස්ස උක්කුටිකං පදං භවේ දුට්ඨස්ස හෝති අනුකලිතං පදං මූල්හස්ස හෝති සහසානුපීලිතං විවත්තච්ච දස්ස ඉදමීරි සම්පදං එතන සඳහන් කරනවා රත්තස්සහි රාගී පුද්ගලයාගේ පාද උක්කුටිකයි උක්කුටිකම් පදම් භවේ උක්කුටිකම් කියලා කියන්නේ උක්කුටිකෙන් කියන්නේ මේ පියවරවල මේ අගින් හරි මුලින් හරි තමයි පියවර තියන්නේ එනිසා රාගී චරිතයේගේ පියවර හඳුන ගන්නවා නම් බිම හිටලා තියෙන පියවර හඳුනගනිදී මේ මුලින් හරි අගින් හරි තමයි පියවර ගොඩක් පිහිටලා තියෙන්නේ දුට්ඨසෝති අනුකණ්ඩිතම් පදං ද්වේෂ පුද්ගලයේගේ පාද නිකන් අනුකඩිතං ඇදගෙන ගිහිල්ලා වාගේ තියෙන්නේ. ද්වේෂ පුද්ගලගේ පාර රකින්න අපිට ඇදගෙන ගිහිල්ලා වාගේ. මූල්හස හෝති සහසානු පීලිතං මුලා වූ පුද්ගලයා මෝඩ පුද්ගලයා එහෙම නැත්නම් මෝහ චරිතයාගේ පාද විලුබින් එහෙම නැත්නම් පාද අගින් ඊතා ඉක්මනට තිය පාද තියෙනවා. එතා ඉක්මනට තියුප්පාද තමයි මෝහ පුද්ගලයාගේ දක්නට ලැබෙන්නේ. විවට්ඨ විවට්ඨච්ඡදස්ස ඉද නිසම්පදන් කියලා මාගන්දී බ්‍රාහ්ම තුමා කියනවා. මේ බඳු පාද තියෙන නම් මේ ප්‍රහාණ ප්‍රහීන කරපු කෙලෙස් ඇති පුද්ගලයන් කියලා රහතන් වහන්සේගේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනයන් පියවර සතහන් දැකලා මේ ගාථාරත්නය සඳහන් කරන්නේ. ඉතින් මේක එක්තරා විදිහට මේ ගාථාරත්නය අපට පෙළ දේශනාවේ නිදර්ශනයක් විදිහට බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ අපිට දක්වන්නේ මේ එකිනෙක චරිතවත් පුද්ගලයන්ගේ ගමන් ආකාරයන් පියවර සතහන් ගමන ආකාරයන් මෙන්න මේ විදිහටයි පවතින්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට ගමන වශයෙන් අපිට ඉරියව් හඳුනා ගැනීම හැකියාවක් ඊළඟට තමයි ඊළඟ ගණිද්දී අපිට ඊළඟ වැදගත් වෙන ආකාරයක් තමයි ථාන නිසජ්ජන කියන දෙක. හිඳීම සිටීම කියන කරුණු දෙක කොහොමද පවතින්නේ කියලා. එතකොට කොහොමද රාගී චරිතයගේ හිඳීම සහ සිටීම තියෙන්නේ? තානම්පි රාග චරිතස්ස පාසාదికං හෝති මధుරාකාරං කියලා. එතකොට සිටීම හිඳීම කියන ආකාරය රාග චරිතයගේ බොහොම පැහැදිලි මෙලවන සුළුයි. පාසාదికං. පාසාదికං මధుරාකාරං මිහිරි. ඒ කියන්නේ දකින්න බොහොම ප්‍රියමනාපයි. ඔහු ඉඳගෙන හිටියත් බොහොම පිළිවෙලට ඉඳගෙන ඉන්නවා. හිටගෙන ඉන්නවනම් බොහොම පිළිවෙලට හිටගෙන හිටගෙන ඉන්නවා. ඒක දකින කෙනෙකුට දැක්ම තුළ ප්‍රියමනාප හැඟීමක් ඇති කරනවා. අනේ ඒකට කියනවා පාසාද ජනකයි මధుරයි කියලා කියනවා. හැබැයි ද්වේෂ චරිතය ගැන කියනවා දෝෂ චරිතස්ස තද්ධාකාරං මෝහ තද්ධාකාරං තද බවක් තියෙනවා. ඊට දැඩි බවක් තියෙනවා. ද්වේෂ චරිතය යම් තැනක හිටගෙන ඉන්නවා දකිනකොට ඔහු තුල අපිට පේන්නේ හරි දැඩි බවක්. එවනත යම් තැනක ඉඳගෙන ඉන්නවා දකිනකොට ඒ පේන්නේ බොහොම දැඩි බවක්, හිර වෙච්ච ගතියක්. ඒ හිර වෙච්ච ගතිය තුල දකින කෙනාට ප්‍රාසාද ජනක භාවයක් ප්‍රසාද ජනක භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එක්තරා විදිහට තද බවක් තමයි දැනෙන්නේ. මෝහ චරිතයාගේ සිටීම ඉඳීම කියනවා ආකූලාකාරම්. ඒක බොහොම අවුල් ආකාරයක් තියෙන්නේ. අවුල් ආකාරයක් කියන්නේ පිළිවෙලකට නෑ සමහර වෙලාවට තමන්ගේ හැඳක පෙරවගෙන ඉන්න සිවුර එහෙම නැත්නම් වස්ත්‍රය උනත් පිළිවෙලකට සකස් කරගෙන ඉඳගන්නේ නෑ. පිළිවෙලට තියාගෙන ඉඳගන්නේ නැහැ. ඒක බොහොම අවුල් වෙලා අත්පා එහෙ මෙහෙ තියෙන විදිහට තමයි ඉඳගෙන ඉන්නේ. අන්න එහෙමනම් ඒ පුද්ගලයා කියන මෝහ චරිතයක් කියලා. නිසජ්ජායපි සේවනයෝ කියන මේ හිතගෙන ඉඳීම ඉඳගෙන ඉඳීම කියන දෙයාකාරයම මෙන්න මේ විදිහට අපිට රාග චරිතය සහ දෝෂ චරිතය සහ මෝහ චරිතය හඳුනගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට කියනවා නිදීම කියන කාරණේ, ශෙය්‍යාව කියන කාරණේ. මේකත් හරි වැදගත්. ඉතින් සමහර වෙලාවට අපිට තම තමන්ට තම තමන්ගේ චරිත හඳුනා ගන්නත් අපිට මේ කරුණු කාරණා සමහර වෙලාවට වැදගත් වෙනවා. එතකොට රාග චරිතය පිළිබඳව සඳහන් කරනවා රාග චරිතෝච අතරමානෝ සමන්සෙයං පඤ්ඤපෙත්වා පඤ්ඤාපෙත්වා සනිකං නිපජ්ජිත්වා අංගපච්ඡංගානි සමෝධය පාසාදි කියන ආකාරයෙන් සයති වෙන කියනවා රාග චරිතය අතරමානෝ අතරමානෝ කියන වචනේ පැහැදිලි කරනවා අතරමානෝති න තරමානෝ ශනිකන්තියත්ෝ කියලා කියන්නේ බොහොම කර ගැනීම බොහොම හෙමින් තමයි කරන්නේ හදිස්සිය සමව බොහොම පිළිවෙලට එක පිළිවෙලට එක ගානට තමන්ගේ ඇඳ නිදා ගන්න තැන සකස් කර ගන්නවා යහන සකස් කර ගන්නවා එහෙම සකස් කරගෙන සමන් අතරමානෝ සමං සෙයං පඤ්ඤාපෙත්වා සනික පරිදි බොහොම හිමින් ඉඳලාගන්නේ දැන් ගියාගෙන වැතිරිලා සඳහන් කරනවා අං පච්චංගානි සමෝධාය පාසාදි කියන සම අංගපස්සංග එහෙ මෙහෙ විසිරෙන්න දෙන්නේ නැතුව බොහොම පිළිවෙලකට තියාගන්නවා. බොහොම පිළිවෙලකට විසිරෙන්න දෙන්නේ නැතුව තියාගෙන ප්‍රසාද එළවන ආකාරයකින් නිදා ගන්නවා කියලා කියනවා. ප්‍රසාද ජනක ආකාරයකින් නිදා ගන්නවා. එතකොට රාග චරිත පුද්ගලයා නිදා ගන්න තැන ගිහිල්ලා බැලුවහම එයා නිදාගෙන ඉන්න ආකාරය දැක්කත් දකින්න කෙනාට පැහැදීමක් ඇති වෙනවා. ඇයි? ඇඳ තමන් නිදා ගන්න සයනේ බොහොම පිළිවෙලට හදලා තියෙනවා. ඒ සයනේ සමහර වෙලාවට මේ එක්තරා විදිහකට ඇඳ ඇතිරිලවත් එහෙම අවුල් වෙන්නේ නැතුව බොහොම හෙමින් ගිහිල්ලා නිදා ගන්නවා. ඒ වගේම අතපය එහෙම මෙහෙ විසිරෙන්න දෙන්නේ නැතුව බොහොම පිළිවෙලට තියාගෙන ප්‍රසාද ජනක ආකාරයකින් නිදා ගන්නවා. උදේ මෙහෙම නේද මෙහෙම මේ කාරණේ කියනකොට සමහර වෙලාවට කෙනෙකුට මතක් වෙන්න පුළුවන් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශයනේ සිංහ සේයාව පිළිබඳව සඳහන් කරනකොට මේ සමහර ලක්ෂණ තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ සිංහ සේයාව සඳහන් කරන්නේ පාදී පාදං අච්ඡාදාය සීහ සෙයං කප්පේති පාදේ පාදං අච්ඡාදාය උත්ථාන සංඤී මනසිකරිත්වා කියලා කියන්නේ. සිංහ සෙයියාවෙන් සයනය කරනවා පාදයක් උඩ අනිත් පාදේ තියාගෙන ඒක මදක් ඇල කරලා අච්ඡාදාය කියලා කියන්නේ මදක් ඉදිරියට නෙරලා උත්ථාන සංඤී මනසිකරිත්වා නැගිටින වෙලාව පිළිබඳව මනසිකාර කරලා තමයි නිදා ගන්නවා සැතපෙනවා කියලා කියන්නේ. එතකොට ඒ විදිහට සැතපෙනකොට භාග්‍යතුන් වහන්සේ සැතපිච්ච තැන සැතපිච්චි හෝ ඉඳගත්තු තැන ඇතිරිල්ල අවුල් වෙන්නේවත් නැහැ කියලා කියනවා. එතකොට කාටහරි හිතෙන්න පුළුවන් එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රාවිචරිත්‍යද දන්නේ මේ කියන්නේ ඒ වාගේ ලක්ෂණයක් නේ කියලා. මේ එහෙම නෙමෙයි. මේ වචනේ ඒ විදිහට ගත යුතු නෑ. මේ කියන්නේ සාමාන්‍ය අපේ සමාජය තුළ ඉන්න පුද්ගලයන් අතරේ මෙබඳු ලක්ෂණයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා බොහෝ සෙයින් රාගචරිතයක් විය හැකියි කියන එකයි කියන්නේ. මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම රාගචරිතයක් කියලා නෙමෙයි සහ හැම රාග චරිතයක්ම අනිවාර්යෙන් මෙහෙමයි කියලාත් නෙමෙයි බොහෝ සෙයින් යේබුහියන වූත්‍ය වශයෙන් මේ කියන්නේ බොහෝ සෙයින් රාග චරිතය මෙන්න මේ ආකාරයටමයි ඉන්නේ කියලා. ඒ වගේම වුට්ටාපිය මානෝච සීගං උත්තහාය සංකිතෝ විය සනිකං පටිවචනං දීති. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙයාව නැගිටිනවා නම් නැගිටිනකොට වහා නැගිටිනවා. ඒ කියන්නේ නැගිටවන වෙලාවේදී ඒ පුද්ගලයා එහාට මෙහාට ඇම්පෙරමින් ඉඳලා නැගිටින්න බෑ කියලා ඒ විදිහටින් නැහැ. කතා කරපු ගමන් නැගිටිනවා. වහා නැගිටිනවා. වහා නැගිටලා කියනවා සංකිතෝ විය ශනිකම් ප්‍රතිවචනං දේති. ටිකක් සැක ඇති පුද්ගලයෙක් වාගේ ශනිකං ශනිකං කියන වචنين කියන්නේ ෂෙමෙන් කියලා කියනද එක්තරා විදිහට ෂෙමෙන් තමයි ප්‍රතිවචන දෙන්නේ. ඒ ප්‍රතිවචන දෙීම එක්තරා විදිහකට බොහොම පිළිවෙලකට විවේකීව ෂෙමෙන් තමයි සිදු කරන්නේ. ඒ නිසා නැගිටිනකොටත් කවුරු හරි කතා කරනවා නම් කතා කරනකොට එකපාරම එක වෙලාවෙම කතා කරනකොට නැගිටිනවා නැගිටලා Taman අහන ප්‍රශ්නෙට උත්තර දෙනකොට ඒ උත්තර දීම ටිකක් කල්පනා කරලා දෙමින් තමයි මේ උත්තර දීම සිදු කරන්නේ. ඉතින් මේ රාගී චරිතයගේ ලක්ෂණය මෙන්න මේ විදිහටයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා දෝෂ චරිතය පිළිබඳව. දෝෂ චරිතෝ තරමානෝ යතහ තථා වාසෙයම් පඤ්ඤාපෙත්වා පක්ඛිත්ත කායෝ භාකුතිකං කත්වා ශයති. ඔන්න දෝෂ චරිතය පිළිබඳ සඳහන් කරනවා. අතරමා තරමානෝ තරමානෝ කියලා කියන්නේ අතරමානෝ කියලා කියන්නේ හිමින් කියලා කියන්නේ. තරමානෝ කියලා කියන්නේ වහා කියලා කියන්නේ ඉක්මංගා කියන්නේ. දැන් ද්වේෂාධික පුද්ගලයා ද්වේෂ චරිතය තමන් සයනය කරන්න නිදාගන්න යනකොට එයා කල්පනා කර මේ පිළිවෙලට තමන්ගේ ශයනේ පනවා ගැනීම ඇඳ සකස් කිරීම කරන්නේ නැහැ. පිළිවෙලට ඇඳ සකස් කිරීමකින් කරන්නේ නැතුව එහෙන් මෙහෙන් තමන්ගේ ඇඳ සකස් කර ගන්නවා, යහන සකස් කර ගන්නවා. එහෙන් මෙහෙන් තමන්ගේ යහන සකස් කිරීම, ඇඳ සකස් කිරීම සිදු කර ගන්නවා. එහෙම කරලා ඒකයි කියන්නේ තර්මානෝ යතහතතහ වාසියම් පඤ්ඤාපෙත්වා. තමන් ආවා තමන්ගේ ඇඳ ඇතුලේ දාගත්තා, කොට්ටේ තියාගත්තා, එහාට දැම්මා, මෙහාට දැම්මා, වැඩේ ඉවරයි. ටක් ගාලා බොහොම හදිස්සියෙන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගත්තා. කරලා එතන කියනවා පක්කිත්ත කායෝ තමන්ගේ මුළු ඇඟම එකපාරම මේ ඇඳට දාලා බොහොම වහාම ඇඳට දාලා බාකු ටිකක් කත්තා තමන්ගේ මුහුණත් හකුලගෙන නිදා ගන්න. එතකොට මේ නිදා ගන්න පුද්ගලයා මේ ද්වේෂ චරිතය ඉක්මනට ආවා ඉක්මනට තමන්ගේ ඇඳ සකස් කරගත්තා තමන් නිදා නිදන තන සකස් කරගත්තා තමන් එකපාරම මේ ඇඳට වැටුණා කල්පනා කර කර බල බලා හිමින් නෙවෙයි බොහොම ඉක්මනට එකපාරටම ඇඳට වැටුණා. ඇඳට වැටලා තමගේ මුහුණත් හකුලව ගත්තා නිදාගත්තා. මෙන්න ද්වේෂ චරිතයගේ නිදා ගන්න ස්වરૂපය ගැන කියනවා. එහෙම නිදාගනත් යම්කිසි කෙනෙක් හැරවනවා නම් යම්කිසි කෙනෙක් පුබුදු වෙනවා නම් ඒ පුබුදු වෙන වෙලාවේදී එකපාර නැගිටිනවා. එකපාර නැගිටලා තමන් උත්තර දෙනකොට තමන් අහන දෙයට එහෙම නැත්නම් කතා කරන කෙනාට පිළිතුරක් ප්‍රතිවචනයක් දෙනකොට හරියට නිකන් තරහ ගිය කෙනෙක් වාගේ කල්පනා කර කර ඉන්නේ හරියට නිකන් තරහ ගිය කෙනෙක් වාගේ තමයි මේ ප්‍රතිවචන දීම තියෙන්නේ. ඒතර මේ ලක්ෂණ සමහර වෙලාවට අපේ සාමාන්‍ය පුද්ගලයන් අතර අපි දකිනවා. සමහර වෙලාවට නිදාගෙන ඉන්න වෙලාවට කෙනෙකුට අපි කතා කරාම බොහොම තරහ ගිහිල්ලා වාගේ. ඇයි මොකද? ඇයි එහෙම කියන්නේ කියලා මේ විදිහට නිකන් ගහන්න වාගේ කතා කරනවා කියලා අපි කියන්නේ. ඒ විදිහට බොහොම තරහ ගිහිල්ලා කතා කරනවා. මෙන්න ද්වේෂ චරිතයගේ සාමාන්‍ය ලක්ෂණය. නිදාගන්න යනකොටත් ඉක්මනට ගිහිල්ලා ඉක්මනට තමන් එහෙම මෙහෙන් තමන්ගේ නිදාගන්න තැන සකස් කරලා වැටිලා නිදාගන්න. අපි කියන්නේ වැටිලා නිදාගන්නවා කියන ඕන විදිහට වැටිලා නිදාගන්න. වැටිලා ඉතින් මූණත් හකුලගෙන නිදාගන්නවා කියලා කියනවා. නිදාගෙන ආපහු කවුරු හරි කුබුදු වෙනවා නම් කතා කරනවා. කතා කරන වෙලාවේදී ඉක්මනට නැගිටලා හරියට තරහ ගිය පුද්ගලෙක් වාගේ කතා බහ කරනවා. අන්න ඒ ලක්ෂණය මේ නිදීමේ ලක්ෂණය බොහෝ සෙයින් තියෙනවා කාටද දෝෂ චරිතයට කියලා සඳහන් කරනවා. මෝහ චරිතෝ මෝහ චරිත පුද්ගල ගැන කියනවා දුස්සන්තහනංසෙයම් පඤ්ඤාපෙත්වා වික්කිත කායෝ බහුලං අදහුම කෝසයිති. ඒතර මේ ද්වේෂ චරිතය ගැන සඳහන් කරන මෝහ චරිතය ගැන සඳහන් කරනවා දුස්සන්තහනං සෙය්‍යම් පඤ්ඤාපෙත්තා. උන්වහන්සේගේ සෙය්‍යාව පනවා ගැනීම යහන පනවා ගැනීම දුස්සන්තහනං. ඒ කියන්නේ මනස සතහනකට පිළිවෙලකට ඇඳක් පනව ගන්නේ නැහැ. පිළිවෙලකට නිදා ගන්න තන සකස් කරගන්නේ නැහැ. එහෙන් මෙහෙන් අර ඇතරිලක් එහෙන් දැම්ම මෙහෙන් දැම්ම අවුල් වෙලා. ඇඳ අවුල් වෙලා තියෙනවා. රැලි තියෙනවා. ඇඳ ඇතරිල්ල එහෙන් මෙහෙන් රැලි වැටලා තියෙනවා. එහෙන් මෙහෙන් ඇකිලිලා තියෙනවා. ඒ ඇකිලිලා තියෙද එහෙමම වැටලා නිදා ගන්නවා. ඒතරම් මෝහ චරිතයක්. දැන් රාග චරිතය පිළිබඳව අපි කතා කරනවා. රාග චරිතය පිළිබඳව කතා කරේ බොහෝම පිළිවෙලට එක සමානව රැල්ලි නැතුව බොහොම පිළිවෙලට තියෙන විදිහට තමන්ගේ නිදරතන සකස් කරගන්නවා. ද්වේෂ චරිතය ඇවිල්ලා වෙලා ද්වේෂ චරිතය ඉතා ඉක්මනින් තමන්ට පුළුවන් ආකාරයෙන් එහෙන් මෙහෙන් පනව ගන්නවා. එතකොට එතන එතනත් වැඩි පිළිවෙලක් නැහැ. සහ බොහොම ඉක්මනට කරගන්න පුළුවන් මට්ටම තමයි කරන්නේ. ඊට වඩා වැඩි වෙලා යන දේවල් කරන්නේ නැහැ ද්වේෂ චරිතය. දැන් මෝහ චරිතය පිළිබඳව කියන්නේ එයා කිසිම දෙයක් ඒ පිළිබඳව සලකන්නේ නැහැ. කිසිම දෙයක් සලකන්නේ නැතුව එහෙන් මෙහෙන් ඇතෙල්ලක් දාගත්තා, බෙච්චිත්තයක් එහෙන් මෙහෙන් දාගත්තා. සමහරලාට ඇකිලිලා තියෙනවා, ගුලි ගැහිලා තියෙනවා, යම් විදිහකට අර පිළිවෙලකට නැහැ. ඒ තියෙදි එහෙම නිදා ගන්නවා. ඒතර මේ ලක්ෂණේ සමහර වෙලාවට මේ දේවල් වල අපි ඉගෙන ගත යුතු දේවල් තියෙන සමහර කෙනෙක් හිතනවා සමහරලාට භික්ෂුන් වහන්සේලා පිළිබඳව උනත් ගිහියයි හිතන යම්යම් සාධක තියෙනවා. සමහරලාට යමක් පිළිවෙලට තියෙනවා නම් ඒ පිළිවෙලට තියෙන දේ සුදුසු නැහැ. අපිළිවෙල කියන එක සුදුසුයි කියන අපිළිවෙල අගය කරන සමහර සමාජය අපි දැකලා තියෙනවා. සමහර ගිහියයි උනත් අපිළිවෙලට තියෙන දේට කැමති. බොහොම පිළිවෙලට ලස්සනට පිළිවෙලට කරලා තිබ්බොත් ඒක නිකන් වැඩි කියලා හිතන. එහෙම දේවල් අවශ්‍ය නැහැ නේ කියලා හිතනවා. නමුත් මේ තියෙන එක එක එහෙම හිතන්නේ එකිනෙක චරිතවත් ලක්ෂණ භාවයයි. ඒතකොට මෝහ චරිතය තමයි අපිලිවෙල තියෙන එකට වැඩිපුර යෙදෙන්නේ. එනිසා යමක් අපිලිවෙල තියෙනවා නම් ඒ පුද්ගලයා ටිකක් මෝහ චරිත භාවයක් භාවයක්පත් වෙන්න ඉඩ තියෙනවා කියන එකයි මේ කරුණ වලින් අපිට පේන්නේ. ඒ වගේම වික්කිත කායෝ වික්කිත කායෝ කියලා කියන්නේ තමන්ගේ කය විසිරුවලා ඒ කියන්නේ පිළිවෙලකට නෑ අතපය එහෙ මෙහෙ දාගෙන ආතපය දිග අරගෙන කකුල් එහාට මෙහාට පනවගෙන බලාගෙන ඉන්න කෙනාට කිසිම පිළිවෙලක් පේන්නේ නැහැ නිින්ද ගියාට පස්සේ එහාට මෙහාට සමහර ලාවට ඔළුව තියෙන පැත්ත නිදාගෙන ඉවරලා ටික වෙලාවක් යනකොට කකුල් දෙක තියෙන්නේ ඔළුව තියෙන පැත්තේ. ඒතර මේ විදිහට මාරු වෙනවා. ඉතින් තමන්ගේ අප්පා එහෙ මෙහෙ විසි කරගෙන නිදා ගන්නවා. අන්න මෝහ චරිතයේ ලක්ෂණය. ඒ වගේම කියනවා බහුලං අදෝමුකෝසයති. බොහෝ වෙලාවට මේ නිදාගන්න එක අදෝමුකව ඒ කියන්නේ මුණින් අතර හැරලා ඉඳා ගන්නවා කියලා කියනවා. මුණින් අතර හැරලා ඉඳා ගන්නවා. බොහෝ සෙයින් මුණින් අතර හැරලා ඉඳා ගන්නවා. අදහු මුකුසයති. උත්ථාපියමානෝච හුංකාරං කරොන්තු දන්දං උත්ථාති. නැගිටවනකොට ඒ නැගිටවන වෙලාවේදී හුංකාර කරන හුම් හුම් කියනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි ගිහිල්ලා කතා කරනවා නැගිටින්න කියලා කරනවා හ්ම් කියනවා තව නිදි එහෙම. ආයෙ කතා කරනවා හ්ම් කියනවා තව ටිකක් නිදි. ආය කතා කරනවා. හ්ම් මම නැගිටින්න නැගිටින්නම් කියනවා මෙදි. ඒතර මෙන්න මේ විදිහේ චරිතාක්ෂණයක් තියෙන්නේ මෝහ අධික චරිතයයි කියලා කියනවා. එතකොට ඒ වගේම තමයි හුංකාරං කරන්තු දන්දං උට්ටහති බොහොම කම්මැලි විදිහට තමයි නැගිටින්නේ. ඇඟමැලි කඩමින් කම්මැලි විදිහට තමයි නැගිටින්නේ. නමුත් අර රාග චරිතය, ද්වේෂ චරිතය නැගිටිනකොට සඳහන් කරනවා ඒ නැගිටීම එක්තරා විදිහකට බොහොම ඉක්මනට නැගිටිනවා. ඉක්මනට නැගිටලා රාග චරිතයන් බොහොම හෙමින් උත්තර දෙනවා කල්පනාකාරීව ද්වේෂ චරිතයන් ටිකක් කිපිනු ආකාරයෙන් උත්තර දෙනවා හැබැයි මෝහ චරිතය නැගිටින්නෙම බොහොම කම්මැලි ආකාරයෙන් නැගිටලා පිළිතුරු දෙන්නේ හුම් හුම් ආකාරයෙන් තමයි තමයි බොහොම නිදි බර ආකාරයෙන් තමයි පිළිතුරු දෙන්නේ කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි නිදීමේ ආකාරය සඳහන් කරන්නේ. ඒතර මේ ඉරියාපත වශයෙන් චර්යා හඳුනා ගන්නා ආකාරයන් කිහිපයක් තමයි අපිට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී කියනවා සද්ධා චරිතාදයෝ පන යස්මා රාග චරිතාදී නම් සභාගා තස්මා තේ සම්පිතාදිසෝව ඉරියාපතෝ හෝති इति. සද්ධා චරිතාදිය ගත්තොත් ඒවත් පිළිවිලින් රාග චරිතාදීන්ට සමානයි කියලා කියනවා. ඒතර අපි රාග සද්ධා චරිතාදී කියලා කියන්නේ සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියන ආකාරය. ඒතර අපි අවසානයේ සඳහන් කරපු කරුණු අනුව සද්ධා චරිතය කියලා කියන කෙනා එක්තරා විදිහට ටිකක් පිළිවෙලට වැඩ කරන කෙනෙක්. ඒ වගේම බුද්ධි චරිතය කියලා කියන කෙනා එක්තරා විදිහට ද්වේෂ චරිතයට අනුලෝම ටිකක් අපිලිවෙලට වැඩ කරන අපිලිවෙලට වඩා තියෙන ඉක්මනට වැඩ කරනවා කියන එක. ඒ වගේම විතක්ක චරිතය කියන කෙනා ටිකක් අපිලිවෙලයි ඔහුගේ ඇවතුම් පැවතුම් ටික. ඒත් මෙන්න මේ විදිහට අපිට ඉරියාපත වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන් කියලා කියනවා. එකිනෙක චරිතයන්. ඒ නිසා සද්ධා චරිත ආදියත් රාග චරිත ආදීන්ට සබහාග වශයෙන් තමයි අපි හඳුනාගත හැක්කේ කියලා කියන්නේ. ඒතර ඉරියව් වශයෙන් අපි මේ චරිත හඳුනා ගන්න පිළි ආකාරයේ කතා කරලා ඊළඟට ඉන්නේ කෘත්‍ය වශයෙන් අපි කොහොමද මේ චරිත හඳුනාගන්නේ කියලා. කෘත්‍ය වශයෙන් කරන කටයුතු වශයෙන් අපි කොහොමද මේ චරිත හඳුනාගන්නේ? දැන් මේ චරිත හඳුනා ගැනීමේ කාරණේ අපි නැවතත් සම්හන් කරනවා මේක ඒකාන්ත වශයෙන් මේ චරිතේ මෙහෙමයි කියලා කියන එක නෙමෙයි බහුල වශයෙන් මේ චරිතයේ බොහෝ වශයෙන් අපිට දක්නට ලැබෙන ලක්ෂණ ටිකක් තමයි මේ විසුද්ධි මාර්ගය අපිට බුදුගෝසාචාර්යන් වහන්සේ පෙළදේශනා ආදියත් ඇසුරු කරගෙන සහ අපේ විශේෂයෙන්ම මහාවිහාරීය අර්ථ විනිශ්චයන අර්ථකථන සම්පදාය තුල පැවතිච්ච අර්ථ විනිශ්චය සමුදාය ඔස්සේ අපිට මේ ඉදිරිපත් කරලා තියෙනවා. මීළඟට අපි කෘත්‍ය වශයෙන් හඳුනා ගන්නවා නම් කෘත්‍ය කියලා කියන්නේ කිච්ඡාති සම්මජ්ජනාදී සුච කිච්ඡේසු කියලා කියනවා. කෘත්‍ය කියලා කියන්නේ මේ හැමදේම ආදී කටයුතු ගැනයි සඳහන් කරන්නේ. එතනදි කියනවා රාග චරිතෝ සාදුකං සම්මජ්ජනින් ගහෙත්වා අතරමානෝ වාලිකං අවිප්පකිරන්තෝ සින්දුවාර කුසුම සන්තරමිව සන්තරන්තෝ සුද්ධං සමං සම්මජ්ජති මේ රාග චරිතය හැමදෙන්නේ කොහොමද? රාග චරිතයක හැමදීම පිළිබඳව සඳහන් කරනවා. සම්මජ්ජනින් ගහෙත්වා සාදුකං සම්මජ්ජනින් ගහෙත්වා. තමන් ඉදල එහෙම නැත්නම් කොස්ස අල්ලගන්නකොට ඒක බොහොම පිළිවෙලට අල්ලගන්නවා. පිළිවෙලට අල්ලගෙන අතරමානෝ අතරමානෝ කියන්නේ හෙමින් හදිස්සි වෙන්නේ නැහැ. හෙමින් අතරමානෝ වාලිකං අවිප්පතිරන්තෝ වැලි විසිරෙන්න දෙන්නේ නැතුව සින්දුවාර කුසුම සන්තරමිව හරියට නිකමල් ඇතිරිල්ලක් ඇතුරුවාක් මෙන් සුද්ධං සමං සම්මජ්ජති බොහොම පිරිසිදුව බොහොම සමව අමදිනවා කියලා කියනවා. එතකොට අපි යම් කිසි කෙනෙක් බලාන අමදින ආකාරය අපි බලාගෙන ඉන්නවා නම් ඒ අමදින ආකාරය බලාගෙන සමහර කෙනෙක් ඉන්නවා මේ විදිහට බොහොම පිළිවෙලට දැන් මේ රාග චරිතයට ශ්‍රද්ධා චරිතය අනුලෝම කියලා. ඒකට ශ්‍රද්ධා චරිතයත් බොහෝ ශයින් මේ විදිහටයි. එතකොට මේ මේ විදිහට දක්නා කෙනා ඒකාන්තයෙන් රාග අධික පුද්ගලයක කියලා කියන්නේ බහු ශ්‍රද්ධා චරිතයක් වෙන්න පුළුවන් ඈ. ඒ ඒ විදිහට ගත්තාම රාග චරිතය සාමාන්‍යයෙන් කියනවා සමදින මුෂ්ණය ඒ කියන්නේ ඉදල හරි කොස් හරි අරගෙන බොහොම පිළිවෙලින් බොහොම ලස්සනට ඒක පිළිවෙලට අල්ලගෙන එහෙම් මෙහෙන් අල්ලගෙන නෙවෙයි පිළිවෙලට අල්ලගෙන හදිස්සි වෙන්නේ නැතුව බොහොම හේමින් පිළිවෙලට තමන් අතුගාන මිදුල නම් මිදුලේ වැලි ටික විසිරවන්න දෙන්නේ නැතුව එහෙම මෙහෙ විසිරෙන්න දෙන්නේ නැතිව එක ගානකට නිකමල් ඇතුරුවක් වායි කියලා කියන්නේ එකයි නිකමල් ඇතිරියක් ඇතුරුවා වාගේ බොහොම එක ගානකට පිළිවෙලකට පිරිසිදුව අමදිනවා සමානව අමදිනවා. හැමතැනම වැලි ටික එක සමාන තියෙන විදිහට අමදිනවා. ආන්න එහෙම අමදිනවා නම් මේ තමයි රාග චරිතයගේ හැමදීම් ආදී ආකාරය කියලා කියනවා. ඒත් සද්ධා චරිතයත් මේ විදිහට තමයි. ද්වේෂ චරිතය පිළිබඳව සඳහන් කරනවා දෝෂ චරිතෝ ගාල්හං සම්මජ්ජනින් ගහෙත්වා ද්වේෂ චරිතය බොහොම තර කරලා දැඩිව අල්ලගන්නවා මේ මුෂ්ණය මේ ඉදලා හරි කොස්ස හරි එහෙම අල්ලගෙන තරමානෝ හරි ඉක්මනින් උබතෝ වාලිකං උච්ඡාදෙන්තු දෙපැත්තටම වැලි විසිරුවමින් කරේන ශබ්දේන බොහොම රළු හඬක් නංවමින් සුද්ධං විසමං සම්මජ්ජති බොහොම සුද්ධං පිරිසිදුව විසමං සම්මජ්ජති මෙතන කියන්නේ සුද්ධං ඒක අපි දක්වලා තියෙන්නේ පිරිසුදුකම් නොබලා කියලා ඒක ඇත්තටම වෙන්න ඕනේ අසුද්ධං විසමං සම්මජ්ජති කියලා. ඒකයි අපි මේ අපි චත්ත සංගායනාන් තමයි බලාගත්තේ. මේ පොතේ තියෙන සුද්ධං කියලා සුද්ධං නෙවෙයි ඒක වෙන්න ඕනේ අසුද්ධං. සා අසුද්ධං කියලා කියන්නේ පිරිසුදු නැතුව කියන්නේ. ඒකයි පිරිසුදු ගන්න නොබලා කියලා කිව්වේ. පිරිසිදුකම බලන්නේ නැතුව විෂම විදිහට ඒ කියන්නේ සමානව වැලි ටික නෑ. ඇතැම් තැන්වල වැලි ටික වැඩිපුර අයින් වෙලා, තව තැන්වල අඩුවෙන් අයින් වෙලා, සමහර තැන්වල වල ගහිලා හැරිලා මේ විදිහට පිරිසිදු භාවයක් එච්චර සලකන්නේ නැතුව සමාන භාවිකුත් සලකන්නේ නැතුව එහෙම් මෙහෙම් අතු ගන්නවා. එහෙම් මෙහෙම් අතු ගාලා අතු ගාලා ඉවර කරනවා. වැලි ටික විසිරිලා තැන් තැන්වල ආන්න මේ විදිහට තියෙනවා නම් ඒ පුද්ගලයා ද්වේෂ චරිතයය කියලා කියනවා. ඊට පස්සේ කියන මෝහ චරිතය පිළිබඳව කියන මෝහ චරිතෝ සිත්තිලං සම්මජ්ජනින් ගහෙත්වා මෝහ චරිතය ඉදලකොස්ස අල්ලගන්නේ බොහෝම ලාවට බොහෝම බුරුල්ව අල්ලගන්නේ අල්ලගෙන සම්පරිවත්තකං සම්පරිවත්තකං ආලෝලයමානෝ එහාට මෙහාට පෙරලමින් ඉදල එහාට මෙහාට කරකවමින් ආලෝලයමානෝ කියලා කියන්නේ කැලිකසල ටික එහෙතියෙන් ටික මෙහෙට ගන්නවා මෙහෙතියෙන් ටික එහෙට විසිරවනවා මේ විදිහට කරමින් ආලෝලයමානෝ අසුද්ධං විසමං සම්මජ්ජති. අපිරිසිදුව විසමව හමදෙනවා කියලා කියනවා. අපිරිසිදුව විසමව හමදෙනවා කියලා කියනවා. ඒතර මේ ලක්ෂණය අපිට දැන් දකින්න පුළුවන් දැන් සමහරවල් දැන් මේ රාග චරිතය එහෙම නැත්නම් ශ්‍රද්ධා චරිතය ගැන කියනකොට බොහොම පිළිවෙලට ඉදල කොස් අල්ලගෙන බොහොම පිළිවෙලට තමයි හැමදීම තියෙන. හැමදීම දිහා බලවම හැමතැනම එක ගානට පිළිවෙලට හැමදෙලා තියෙනවා. එක විදිහට එක සමහර රටාවකට අනුදිනවන එක රටාවට පිළිවෙලට හැමදෙලා තියෙනවා. හැබැයි ද්වේෂ චරිතය හැමදිනකොට ඉදල කොස් හයියෙන් අල්ලගන්නවා. හයියෙන් අල්ලගන්න නිසා එකපාර අදිනකොට වැලි ටික ඔක්කොම අතු ගෑවිලා ඇදිලා තව තැනකට යනවා. අන්න පිළිවෙලක් නැහැ. අන්න ඒකයි කියන්නේ තරකොට බොහොම තදව අල්ල ගන්නවා කියලා කියන්නේ. තමන්ගේ අත අත් දෙකෙන් තදව ඉදලා අල්ල ගත්තාම ඉදලෙන් අර වැලි ටික ඉදලත් එක වැලි ටිකක් යනවා. වැලි ටිකක් ගිහිල්ලා වැලි එහාට මෙහාට විසිරෙනවා. අතුගාපු බිම බලනකොට ඒක පිළිවෙලක් නැහැ. අන්න ද්වේෂ චරිතයගේ ආකාරය. මෝහ චරිතයගේ ආකාරයේ තියෙන්නේ එයා මේ ඉදලකොස් අල්ලගන්නේ බොහොම බුරුලින්. බොහොම ලාවට අල්ල ගන්නවා. එතකොට අතුගෑවට ඉදල කොස්ස එහාට මෙහාට යනවා විතරයි රොඩු ටික යන්නේ. රොඩු ටික එතන එහෙම විතර යනවා. එතකොට එහෙම අතුගෑම සමහර ලාවට අපි දකින සමහර කෙනෙක් මිදුලක් හැමදාම හැමදලා තියෙනවා. හැමදලා තිබුණාට ඒකේ අදාළ රොඩු ටික ඉවත් වෙලා නැහැ. රොඩු ටික ඒ තැන්වල ඒ විදිහටම තියෙනවා. ආන්න එහෙමනම් එයා අපි කියනවා මෝහ චරිතයක් කියලා කියනවා. මෝහ චරිතය. ඒ සමෝහ චරිතයාගේ ආකාරය එක්තරා විදිහට පිළිවෙලක් නැහැ කියන එක තමයි එතනක් කියවෙන්නේ. ඒ වගේ කියනවා චීවර ධාරණම්පි යතහ සම්මජ්ජනේ එවං චීවර දෝවන රජනාදීස්ති සබ්බකිච්චේසු හැමදීම් ආදී විතරක් නෙවෙයි සිවුරු රදන් ගැනීම ආදී කටයුතු ටිකත් ඒ විදිහමයි කියලා කියනවා සිවුරක් දැන් සිවුරු හෝදනවන පඩු පොනවන ඒ ශේදීම පඩු පිළීම ආදී කටයුතු වලදී මේ විදිහටයි කියලා කියනවා ඒ කියන්නේ පිළිවෙලක් නැහැ පිළිවෙලක් නැතුව සිද්ධ කරනවා මෝහ චරිතය. රාග චරිතය නම් සිවුර සෝදනකොට බොහොම පිළිවෙලට සිවුර සෝදනවා. බොහොම ලස්සනට සිවුර හොදලා ඉවරලා සිවුර තැන්පත් කරලා තිනකොට ගානට පිළිවෙලට දෙපැත්තම ඒක සමානව තියලා පිළිවෙලට නමලා තැන්පත් කරලා තියෙනවා. ඒතර බලන කෙනාට හරියම ලස්සනයි පිළිවෙලට තියෙනවා. ඊට පස්සේ සිවුරු පෙරවන පෙරවීම ආදියත් එහෙමයි. පෙරවනකොටත් බොහොම ලස්සනට සිවුරු පෙරවනවා. මේ විදිහට පිළිවෙලට කරනවා. දේශ චරිතය අර දේශ චරිත එහෙම් මෙහෙම් හොදලා දානවා. හොදන එකත් එච්චර පිළිවෙලක් කරන එහෙම් මෙහෙම් ගත්තා හේදුව ටිකක් ඉක්මනට හොදලා ඉවර කරනවා. ටිකක් ඉක්මනට හොදලා ඉවර කරලා සිවුරු නමලා තියෙනකොටත් බොහොම ඉක්මනට නමලා තියෙනවා ටිකක් පිළිවෙලක් ලස්සනක් බලන්නේ නැහැ. ඉක්මනට මේක සකස් කරලා පැත්තකින් තියලා තියෙනවා. ඒතර මොහ චරිතය ගත්තා නම් එයත් එහෙම් මෙහෙම් කරනවා. එයා එහෙම් මෙහෙම් කරන එකේදී බලන්නේ නැහැ දැන් මේ ඇත්තරම සිවුරු හේදිලද කියන එක බලන්නෙත් නැහැ. හේදුවා කියන එක විතරයි කරන්නේ. එතකොට හේදුවා පඩු පෙව්වා බැලුවේ නැහැ පිළිවෙලකට පඩු ගහලා තියෙනවද පිළිවෙලට හොදලා තියෙනවද කියන එක බැලුවේ නැහැ. අන්න එහෙම බලන්නේ නැතුව අපිළිවෙලින් කරනවා නම් අන්න යා මෝහ චරිතයක් කියලා කියනවා. රෙන් ශරාග, ද්වේෂ, මෝහ ආදී චරිතයන්ගේ මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. එතන කියනවා නිපුණ මధుර සම සක්කච්ඡකාරී රාග චරිතෝ එතන සඳහන් කරනවා රාග චරිතය නිපුණයි දක්ෂයි මధుර මිහිරි සමයි සක්කච්ඡකාරී සකස් කරලා වැඩ කරනවා රාගී චරිත පුද්ගලයාගේ වැඩ කටයුතු එක්තරා විදිහකට බොහොම ලස්සනයි පිළිවෙලයි සකස් කරලා වැඩ කරනවා එතකොට දැන් එතකොට හිතයි මේ චරිත තුනෙන් ගත්තාම රාග චරිතය හොඳයිනේ හරි පිළිවෙලයිනේ කියලා. දැන් මේ රාග චරිතය විතරක් නෙවෙයි ශ්‍රද්ධා චරිතයත් එහෙමයි. ඒත් එයත් බොහොම පිළිවෙලට වැඩ කටයුතු කරනවා. එතකොට මේකෙන් අපි නිගමනයක් ගන්නේ නැහැ රාග චරිතයද හොඳ, ද්වේෂ චරිතයද හොඳ, මොහ චරිතයද හොඳ කියන මේ නිගමනයකට නෙවෙයි අපි බලන්නේ. අපිට අදාළ කමටහනක් තෝරගන්නකොට මොන කමටහනද අපි තෝරගන්නේ කියන කාරණේ සලකගන්න. රාග චරිතයට ගැලපෙන කමටහනද, ද්වේෂ චරිතයට ගැලපෙන කමටහනද, මෝහ චරිතයට ගැලපෙන කමටහනද අපිට ගැලපෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් කමටහන දෙන ගුරුවරයෙක් මේ චරිත ලක්ෂණ බලලා ඒ අනුව අපි ආදාළ පුද්ගලයාගේ කමටහන තෝරගන්න ඕනේ. ත්‍රේ නිසා මොන කියනවා නිපුණ මధుර සමසක්කච්ඡකාරී රාග චරිත. මේ රාග චරිත පුද්ගලයා නිපුණයි. ඒ කියන්නේ දක්ෂයි. මధుරයි. ඒ කියන්නේ මිහිරි ආකාරයෙන් වැඩ කටයුතු කරනවා. සමයි සමව කරනවා. සක්කච්ඡකාරී සකස් කරලා වැඩ කරනවා. බොහොම පිළිවෙලට වැඩ කරනවා. දේශචරිත ගැන කියනවා ගාල්හ තද්ද විෂමකාරී දෝෂචරිතෝ. දේශචරිත පුද්ගලයා බොහොම ස්ථීරයි. තද්දයි කියන්නේ බොහොම දැඩි විෂමකාරී. ඒ කියන්නේ සමව නැහැ විෂමයි. මේ ද්වේෂ චරිත පුද්ගලයාගේ වැඩ කටයුතු කරන ආකාරය එහෙමයි කියලා කියනවා. ඒ වගේම අනිපුන පරිව්‍යාකූල විෂමා පරිච්ඡින්නකාරී මෝහචරිතෝ මෝහචරිත ගැන කියනවා අනිපුනයි ඒ පුද්ගලයා දක්ෂ නැහැ වැඩ කටයුතු වලට ඒ වගේම පරිව්‍යාකූලයි අවුල් වෙච්ච වැඩ තමයි හැම වෙලාවකම තියෙන්නේ ඒ වගේම විෂම ඒ වැඩ විෂමයි කියන්නේ සමව නැහැ හැම කරන එකක්ම එක පිළිවෙලකට නැහැ ඒ වගේම අපරිච්ඡින්නයි අපරිච්ඡින්නකාරී කියලා කියන වැඩේ ඉවරයක් වෙන්නේ නැහැ හැම තැනම භාග වැඩ තියෙනවා දැන් අපි දන්න සමහර පුද්ගලයෝ ඉන්නවා මොන වැඩේ පටන් ගත්තත් ඒක ඉවරයක් කරන්නේ භාගයක් කරනවා ඊට පස්සේ වෙන වැඩක්. සමහර ලාවට පොතක් පතක් ඉගෙන ගන්න ගත්තත් භාගය ඉගෙන ගන්න එතනින් එහාට වැඩේ නෑ වැඩේ අතරමඟ දැම්ම අතහැරලා ගියා. එහෙම නැත්නම් වෙන වතක් පිළිවෙතක් කරන්න ගත්තත් ඒ වත පිළිවෙත භාගයක් කරා එතනින් එහාට දාලා ගහලා වෙන මොකක්ද වැඩකට ගියා. නැත්නම් භාවනාවක් කරන්න ගත්තත් එහෙම භාවනා භාගයක් කරන්න ගත්තා එතනින් පස්සේ ඉතින් වැඩේ අතහැරලා වෙන වැඩකට ගිහිල්ලා. එහෙම නැත්නම් අපේ ගෘහ වාසයේ ඉන්න පුද්ගලයොත් එහෙමයි සමහරලාට මොනවා හරි වැඩ කටයුත්ත පටන් ගත්තා මේක කරන්න ඕනේ කියලා මග අතරමඟ දාලා වෙන වැඩකට යමු වුණා. වගාව පටන් ගත්තා අතරමඟ දාලා වෙන වැඩකට යමු වුණා. මෙන්න මේ විදිහට කෙලවරක් දක්වා යම් කිසි වැඩකටයුත්තක් යන්නේ අතරමඟ අතහැරලා දානවා නම් අන්න ඒ පුද්ගලයාත් එක්තරා විදිහකට අපිට කියනවා මෝහ චරිතය කියලා සඳහන් කරනවා. ඒ වගේම සඳහන් කරනවා චීවර ධාරණම්පි සිවුරු පෙරවීම සිවුරු දැරීම එහෙම නැත්නම් ගෘහස්ත පුද්ගලය සම්බන්ධ වෙන අපි ගත්තොත් සාමාන්‍ය ඇඳුම් ඇඳීම කියන කාරණය කියනවා රාග චරිතස්ස නාති ගාල්හං නාති සිතිලං හෝති පාසාదికං පරිමණ්ඩලං රාග චරිත පුද්ගලයා රාගී චරිතය සිවුරු පෙරවනකොට යාගේ සිවුරු පෙරවීම ඊටාම දැඩි හිර වෙච්ච විදිහටත් නෙවෙයි තමන්ගේ මේ සිවුර තමන්ගේ ශරීරයට බොහෝම හිර වෙලා නැහැ අනෙක් පැත්තෙන් බොහෝම බුරුල් වෙලක් නැහැ. ශිතිල කියන්නේ ලිහිල් වෙලක් නැහැ. දකින්න කෙනාට පැහැදීමක් ඇති වෙන ආකාරයෙන් බොහොම පිළිවෙලට පරිමණ්ඩලාකාරව ශූර පෙරවන පරිමණ්ඩලාකාරව කියලා කියන්නේ යටින් ශූර යටට එල්ලෙන තැනින් එක එක තැන් තැන් වලින් පහතට එල්ලෙන්නේ නැතිව එක ගානකට තියෙනවා ශූර. එහෙමනම් ඒකට කියන පරිමණ්ඩලාකාරයි කියලා. ඒතර එහෙම අපිට ශිල්පදයක් තියෙනවා පරිමණ්ඩලම් නිවාසිස්සාමිත ශික්ෂාකරණිය කියලා එකක් තියෙනවා. පරිමණ්ඩලම් පාරුපිස්සාමිත ශික්ෂාකරණිය කියලා එකක් තියෙනවා. මේ සිවුර පෙරවනකොට සිවුරු අඳිනේ අඳිනකොට පරිමණ්ඩලාකාරව අඳින්න ඕනේ. එහෙන් මෙහෙන් එල්ලෙන්න අඳින්න පෙරවන්න බෑ. එතකොට මේ රාග රාගී චරිතයගේ සිවුරු පෙරවීම දැක්වහම ඒක බොහොම පරිමණ්ඩලාකාරයි. එක ගානකට පිළිවෙලකට සිවුරු පෙරලා තියෙනවා. එහෙන් මෙහෙන් එල්ලෙන්නේ නැහැ. හැබැයි ද්වේෂ චරිත පුද්ගලයා සඳහන් කරනවා දෝෂ චරිතස්ස අතිගාල්හං බොහොම හිරයි. ඉතා දැඩි. ද්වේෂ චරිතයේ සිවුරු පෙරවගත්තාම බොහොම හිර වෙලා තියෙනවා. දැන් රාගී චරිතය බොහොම හිර වෙලක් නැහැ. බොහොම බුරුල් වෙලක් නැහැ. ලිහිල් වෙලක් නැහැ. මධ්‍යස්ථාකාරයෙන් බොහොම දකින කෙනාට පැහැදිලි මෙල වෙන විදිහට තියෙනවා. හැබැයි ද්වේෂ චරිතය බොහොම හිර වෙලා තමන්ගේ සිවුරු පෙරව ගන්නවා. හිර වෙලා තමන් සිවුරු ඇඳ ගන්නවා පෙරව ගන්නවා. පෙරවගෙන ඇඳගෙන ඒක පරිමණ්ඩලාකාරත් නෑ සමහර වෙලාවට. එහෙන් මෙහෙන් එල්ලෙන විදිහට තමයි සිවුර පෙරවගන්නේ. ඉද්දිස් චරිතය. ඒ වගේම මෝහ චරිතස්ස මෝහ චරිත පුද්ගලයාගේ තියෙනවා ශිතිලං පරිව්‍යාකූලං. සිවුරු පෙරවීම ශිතිලයි කියන්නේ බුරුල්. එහාම කිසිම පිළිවෙලක් නැහැ සමහර ලාවට රැලි ගහලා බුරුල් වෙලා නිකන් ගැලවිලා වැටෙයිද කියලා හිතනවා. බොහොම අවුල් වෙච්ච සිවුරු පෙරවීමක් වෙනවා නම් අන්න කියන මෝහ චරිතය කියලා කියනවා. ඒ නිසා මෙන්න සිවුරු පෙරවීම ආදියත් ඔන්න ඔය විදිහට රාග චරිතයගේ, ද්වේෂ චරිතයගේ, මෝහ චරිතයක වෙනස් වෙනවා. සද්ධා චරිතයෝ චරිතාදියෝ තේ සංගීව අනුසාරේන වේදිතබ්බෝ න සභාගතාති. තන් සභාගතාති. කියනවා ශ්‍රද්ධා චරිත ආදියත් මෙන්න මේ විදිහටයි කියලා. ශ්‍රද්ධා චරිත, බුද්ධ චරිත, විතක්ක චරිත කියන චරිත තුනත් මේ විදිහට තමයි දැනගන්නේ. ඒතර ශ්‍රද්ධා චරිතය යම් කිසි වැඩ කටයුත්තක් කරනවා නම් ඒ වැඩ කටයුතු බොහොම දක්ෂ විදිහට ලස්සනට පිළිවෙලට කරනවා. බුද්ධ චරිතයේ වැඩ කටයුතු ටිකක් පිළිවෙල නෙවෙයි බොහොම දැඩි විදිහට සමානව නෙවෙයි තියෙන්නේ. ඒ වගේම විතක්ක චරිතයගේ අදක්ෂයි එයා අවුල් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේම ශ්‍රද්ධා චරිතයගේ සිවුරු පෙරවීම ආදිය දැඩි හිර වෙලක් නැහැ, බුරුල් වෙලක් නැහැ. ඒක ගානකට දකින කෙනාට බොහොම ලස්සනයි. බුද්ධ චරිතයගේ ටිකක් දැඩි ඉර වෙලා තියෙන්නේ පරිමණ්ඩල පරිමණ්ඩලාකාර භාවයේ ටිකක් මදි අඩුයි. විතක්ක චරිතයගේ බොහොම බුරුල්ව ලිහිල්ව ශූර පෙරවනවා අවුල් වෙච්ච ශූර පෙරවීමක් තියෙනවා. ඒතර මේ විදිහට හැම කටයුත්තක් දෙහැම බලනකොට ඒ හැම කටයුත්තක තුලදීම අපට දක්නට ලැබෙන දෙයක් තමයි ශ්‍රද්ධා රාග චරිතය එහෙම නැත්නම් ශ්‍රද්ධා චරිතය ටිකක් පිළිවෙලට වැඩ කටයුතු කරනවා. ඒ වගේම බුද්ධි චරිතය ටිකක් ඉක්මන්ව වැඩ කරනවා. මෝහ චරිතය ටිකක් අවුල්ව වැඩ කටයුතු කරනවා කියන එකයි අපට දක්නට ලැබෙන්නේ මෝහ චරිතය සහ විතක්ක චරිතය. ඒතර මෙන්න මේ ආකාරයට කෘත්‍ය වශයෙන් කරන කටයුතු ආකාර වශයෙන් අපිට චරිත දැනගන්න පුළුවනි. ඊළඟට චරිත දැනගන්න ඊළඟ ආකාරය තමයි වැළඳීමේ ආකාර වශයෙන්. වැළඳීමේ ආකාර වශයෙන් අපිට චරිත හඳුනා ගන්න පුළුවන්. ඒතර කොහොමද වළඳන්නේ? කොහොමද ආහාර අනුභව කරන්නේ? දැන් අපි අර සඳහන් කරපු සිවුරු පෙරවීම ආදියට ගැළපෙන විදිහට ගිහි පුද්ගලයන්ගේ හැඳුම් පැළඳුම් ආදිය සලක ගන්න පුළුවන් නේ. ඒතර ගිහි පුද්ගලයාගේ හැඳුම් පැළඳුම් අඳිද්දී රාග චරිතයේ හැඳුම් පැළඳුම් ඇඳීම ටිකක් පිළිවෙලට තියෙනවා. ද්වේෂ චරිතයක ටිකක් හිර වෙච්ච විදිහට හැඳුම් පැළඳුම් අඳිනවා. ටිකක් පිළිවෙල මදි. මෝහ චරිතයගේ හැඳුම් පැළඳුම් ගෘහස්ත පුද්ගලයෙක්ගේ ටිකක් අපිලිවෙලයි අවුල් වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. බුරුල් හැඳුම් තමයි වැඩිපුර හදින්නේ. එතකොට මේ විදිහට අපිට ගෘහස්ත පුද්ගලයන්ගෙත් දැනගන්න පුළුවන්. ආහාර අනුභව කිරීම ආකාර ගැන අපිට කියනවා භෝජනාති රාගචරිතෝ සිනිද්ද මధుර භෝජන භෝජනප්පියෝ හෝති. රාගචරිත පුද්ගලයාට සිනිද්ද වූ මිහිරි භෝජන තමයි කැමති වෙන්නේ කියනවා. වැඩිපුර ටිකක් පැණි රස ආදියට කැමතියි. ඒ වගේම තමයි බුඤ්ජමානෝච නාති මහන්තම් පරිමණඩලං ආලෝපංකත්වා ආහාර අනුභව කරනකොට තමන්ගේ ආහාර පිඩුව ගොඩාක් ලොකු කරගන්නේ නැහැ. ගොඩාක් ලොකු කරගන්න නැතුව තමන්ට ගැළපෙන විදිහට බොහොම ලස්සන සමහර ලාවට පිඩු කරලා වළඳනවා නම් බොහොම පරිමණඩලාකාරව ලස්සනට පිඩු කරලා රසපටි සංවේදී රස විඳිමින් අතරමානෝ සෙමින් අන ආහාරම් දොස් කරනවා. රාග චරිත පුද්ගලයා ආහාර අනුභව කරනකොට එයා ටිකක් පැණි රස වලට කැමැති, වැඩිපුර මිහිරි ආහාර වලට කැමැති, තමන්ගේ හදාගන්න බත් පිළුව බොහොම පිළිවෙලට පරිමාණලාකාරව හදලා ඒක රස විඳින්න හිමින් තමයි ආහාර අනුභව සිද්ධ කරන්නේ. මිහිරි දෙයක් තමන්ට ලැබුණා නම් බොහොම සතුටු වෙනවා මේ මිහිරි දෙය පිළිබඳව. මේක තමයි රාගී චරිතයගේ ලක්ෂණය. ද්වේෂ චරිත පුද්ගලයා ටිකක් ඊට වඩා වෙනස්. බොහොම රළු ආහාර කැමති, ඇඹුල් ආහාර කැමති, රළු ඇඹුල් ඒ වගේම ටිකක් ශර ආහාරවලට වැඩිපුර කැමති. ඒ වගේම ආහාර වළඳනකොට කියනවා බුඤ්ජමානෝච මොක පූරකං ආලෝකංකත්වා. තමන්ගේ ආහාර ආහාර පිටුව ටිකක් ලොකුවට අරගෙන ඒ කියන්නේ මුඛයේ පිරෙන ආකාරයේ ආහාර පිටුවක් අරගන්නවා. මේ රහ බැලීමක් ආදියක් එච්චර කල්පනා කරන්නේ රස බැලීමක් අරස පරිසංවේදී. තමන් වළඳන එකේ රහ බැලීමක් ආදියක් නැහැ. පරමාණු බුඤ්ජති. ඊට ඉක්මනට බලඳලා ඉවර කරනවා. මිචා ඉක්මනට බලඳලා ඉවර කරනවා. කිංචි දේවච අසාදුන් ලබිත්වා දෝමනසං ආපජ්ජති. Tamanta හොඳනේ නැති දෙයක් අමිහිරි දෙයක් නම් ලැබුණේ අමිහිරි දෙයක් ලැබිච්ච ගාම Taman තරහ යනවා. අපෝ මේවා වල කන්න බෑ. මේවා වල නඩ බෑ කියලා ඉවත දානවා. මෙන්න මේ විදිහට තමයි දේශජාත පුද්ගලයාගේ ලක්ෂණය. ඒතර මේවා භික්ෂුන් වහන්සේලාට වාගෙම ගිහි පුද්ගලයන්ගත් එකේ විදිහටම අපිට අදාළ කරගන්න පුළුවන්. මෝහචරිතෝ අනියත රුචිකෝ හෝති. මෝහචරිතයාගේ රුචිය මොකද්ද කියලා හරියට කියන්න බෑ. පිළිවෙලක් නෑ. මේ මේකට කැමති මේකට අකමැති කියලා කියන්න බෑ. ඒක හරි අපිරිවෙලයි. හරියටම අපිට කියන්න බෑ යාර පැණි රස දෙයටත් කැමති එහෙම නැත්නම් රළු ආහාර වලට කැමති කියලා කියන්න බෑ. ඒ වගේම තමයි ගුඤ්ජමානෝච අපරිමණ්ඩලම් පරිත්තමාලෝපං කତ୍වා පරිමණඩලු නැති ඊටාම කුඩා බත් පිඩු කරගෙන සකස් කරගෙන භාජනේ චද්දෙන්තෝ මුඛම් මක්කෙන් තෝ වික්කිත චිත්තෝ සමහර වෙලාවට ඒ දේවල් Taman බත් පිඩු භාජනයේ එහෙම විසිරෙනවා පිටපැත්තේ සමහරලාට විසිරෙනවා මුඛය ඇතුළෙත් මේ දේවල් බොහොම වික්ෂිප්ත ආකාරයකට තමයි හිලාගන්නේ. තමයි කටට ආහාර ටික දාගන්න එකත් බොහොම පිළිවෙලක් නෑ. කටට ආහාර ටික දාගන්නකොට කොටස බිම වැටෙනවා. එතකොට සමහර වෙලාවට ආහාර අනුභව කරනකොට එක එක දේවල් කල්පනා කර කර තමයි ආහාර අනුභව කරන්නේ. ඒතර මෙන්න මෙහෙම තමයි සඳහන් කරනවා මෝහ චරිත පුද්ගලයාගේ ආකාරය. විතක්ක කරමින් තමයි වලදන්නේ කියලා කියනවා. ශ්‍රද්ධා චරිත ආදී තුන් දෙනාත් මේ මේ පිළිවෙලටම දැනගන්න කියලා කියනවා. ශ්‍රද්ධා චරිත ආදී තුන් දෙනාත් මෙහෙමයි නේ අනුව ශ්‍රද්ධා චරිතය ටිකක් රසවත් මිහිරි භෝජන වලට කැමති ටිකක් පිළිවෙලට ආහාර අනුභව කරනවා රස විදිමින් පිළිවෙලට ආහාර අනුභව කරනවා ඒ වගේම ද්වේෂ චරිතය ඇඹුල ආහාර, තළු ආහාර වලට කැමතියි. ඒ වගේම තමයි බුද්ධ චරිතයත් එයක් තළු ආහාර වලට කැමතියි. මෝහ චරිතයත් රසවත් භාවයේ රුචි භාවයේ මොකද්ද කියලා හරියටම කියන්න බෑ. ඒ වගේම විතක චරිතයත් එහෙමයි. ඒතර දැන් සමහර වෙලාවට සමහර උදාහරණ ඔස්සේ අපිට මේක දැනගන්න පුළුවන්. දැන් රාගී චරිත පුද්ගලයාට අපි හිතමු දැන් තොපියක් වායදයක් ලැබුණොත් ඒක මේ දිවේ තියාගෙන සූපු කර කර ඒක සූපු කරගෙන බොහෝ වේලාවක් මේකත් එක්ක ඉනවා. ඒක තමයි රස විදිමින් මේ මිහිරි රසයේ විදිමින් හෙමින් තමයි අනුභවය සිදු කරන්නේ. එතකොට ටොපියක් දීලා බලන්න පුළුවන් එක එකනාට රාග චරිතයද ද්වේෂ චරිතයද මේකද කියලා බලන්න මම මේක උදාහරණයකට සඳහන් කරේ. ඒතර මේ වාගේ ලක්ෂණ සමහර වෙලාවට අපිට තියෙනවා. ද්වේෂ චරිත පුද්ගලයාට ටොපියක් දුන්න ගමන් චටපටස්කෑව හැපුවා වැළඳුවා ඉවර කරගත්තා. එතනින් එහාට ඊළඟ කටයුත්තට යනවා. එතකොට මේ විදිහට රාග චරිතය, ද්වේෂ චරිතයගේ ලක්ෂණ. ඒ වගේම සද්ධා චරිතය, බුද්ධ චරිතයගේ ලක්ෂණත් ඊට ගොඩාක් සමානයි කියලා කියනවා. ඒතර මෙන්න මේ ආකාරයට ආහාර අනුභවයේ වශයෙන් අපිට චරිත හඳුනා ගන්න පුළුවන්. ඒතර අපි චරිත හඳුනා ගැනීමේ ආකාර පහක් කීවා. ඉරියාපත වශයෙන් චරිත හඳුනා ගන්න පුළුවන්. කෘත්‍ය වශයෙන් චරිත හඳුනා ගන්න පුළුවන්. භෝජන වශයෙන් චරිත හඳුනා ගන්න පුළුවන්. වැළඳීම් ආකාර වශයෙන්. දර්ශනාදිතෝ දැකීම් ආකාර වශයෙන් අපිට චරිත හඳුනා ගන්න පුළුවන් ධම්මපවතිතෝ ධර්ම ප්‍රවෘත්ති ධර්ම පැවැතීම් ආකාර වශයෙන් චරිත හඳුනා ගන්න පුළුවන්. ඒතර අපිට තවත් කරුණු දෙකක් පැහැදිලි කරන්න තියෙනවා දර්ශනාදී වශයෙන් චරිත හඳුනා ගන්න ආකාරයත් ධර්ම ප්‍රවෘත්ති ආකාර වශයෙන් චරිත හඳුනා ගන්න ආකාරයත් අපිට සාකච්ඡා කළ යුතුයි. යද දවසෙත් අපි මේ සඳහා වෙන් කරගත්ත කාල වේලාව අවසන් වන නිසා මෙතන මේ සාකච්ඡාව මේ පැහැදිලි කිරීම අවසන් කරන්ට බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපි සාකච්ඡා කරන්ට යෙදුනා ඉරියව් වශයෙන් කොහොමද අපි රාග, ద్వේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක කියන චරිත හඳුනගන්නේ? කෘත්‍ය වශයෙන් කරන කටයුතු වැඩ කරන ආකාරයන් වශයෙන් අපි කොහොමද රාග, ద్వේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක කියන චරිත හඳුනගන්නේ? සහ ආහාර අනුභවයේ වශයෙන් අපි කොහොමද රාග, ద్వේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක කියන මේ චරිත හඳුනගන්නේ කියන කාරණා අපි සාකච්ඡා කරන්ට යෙදුනා. ඊළඟ අමතපදම් බැල ස්ථානයේදී අපි දැකීම් ආකාර වශයෙන් සහ ධර්ම පැවැත්වීම් ආකාර වශයෙන් කොහොමද මේ චරිත හඳුනගන්නේ කියන ආකාරය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසෙත් අපි එහෙමනම් මෙතන මේ අමතපදම් දේශනාව අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතන අද දවසේ අපි මේ සාකච්ඡා කරපු කරුණු කාරණාවට අදාළව යම් දැනගත යුතු යමක් තියෙනවා නම් අපිට තවදුරටත් පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ සඳහා අවකාශ තියෙමින් අපි අදටත් එහෙමනම් වැඩසටහන මේ සමාප්ත කරනවා හැම සියලු දෙනාටම පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ස්වාමීන් වහන්සේට ප්‍රශ්න යොමු කරන්න තියෙනවා නම් කවුරු හරි කැමැත්තක් තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. තිරුවන් සරණයි කාට හරි ප්‍රශ්න යොමු කරන්න තියනවාද? රේස් හෑන්ඩ් කරවන්නම් හොඳයි. ආශ්‍රය සායනා සද්දවසේ ප්‍රශ්න නැති වගේ පෙනී යන්නේ සායනා. නේද? <laughs> එවනම් හොඳයි ඉතින් අපි දේශනාව එහෙනම් සමාප්ත කරමු. ඒත් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරන මේ වැඩසටහන තුලින් අපි රැස්පත් කරගන්න සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කරනවා සෑම සියලු දෙවිතා මණ්ඩලයන්ට. ඒ වගේම තමයි මේ වැඩසටහන සඳහා උපකාර කරන මේ වැඩසටහන සංවිධානය කරන්න සහ සම්බන්ධන අපේ මේ ගිහි පින්නතුන් හැම සියලු දෙනාටම ඒ වගේම තමයි මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙච්ච පින්නතුන් සියලු දෙනාටමත් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරමින් මනම් අද දවසෙත් අපි අමතක දේශනා මාලාව සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දිව්‍යන්ත පින් අනුමෝදන් කරලා අවසන් කරමු. ආකාශත්තා චුම්මත්තා දීපනාගාන හිමිකා පුඤ්ඤන්තං අනුමෝදිතං වාචිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතං වාචිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි තෙරුවන් සරණයි ශිරු දනාතම